පසුගිය 27 වන දින ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ලැබුණා. මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ විනිසුරු සරත් ආබ්‍රූ මහතාගේ නිවසේ සේවිකාවක් විසින් ඇයට සරත් ආබ්‍රූ මහතා විසින් පහර දුන් බවට ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත ඇය විසින් පැමිණිලි කර තිබුණා. ඉන් අනතුරුව ඇයව එම පැමිණිල්ල සටහන් කර ගැනීමෙන් පසුව කළුබෝවිල රෝහලට පිටත් කළා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මේ වනතුරුත් ඇය කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබා ගන්නා බවටයි වාර්තා වෙන්නේ. මෙම පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබෙනවා. ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.